එතකොට යම් කිසි කෙනෙක් ඒ සද්ධාවෙහි පිහිටනවා නම් ඒ තැනැත්තා තමයි හැබෑ සත්පුරුෂයෙක් වෙන්නේ. ඒ සද්ධාවෙහි අන් අය පිහිටවනවා නම් යොමු කරනවා නම් ඒ තැනැත්තා සත්පුරුෂතරයෙක් වෙනවා. ඊළඟට හිරියොත්ප්ප. හිරියොත්ප්ප කියලා කියන දෙක විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද අද සමාජයේ හුඟක් දෙනා මේ காரணා දෙක වරදවා වටහාගෙන. හිරියොත්ප්ප කියන දෙක සිංහලට පරිවර්තනය කරන ලැජ්ජ බය කියලානේ. වර්තමානයේ හුඟා දෙනා ලැජ්ජාව හැටියටත් බය හැටියටත් හඳුනාගෙන තියෙන්නේ කුසල ධර්ම නෙමෙයි අකුසල ධර්ම. නමුත් ලැජ්ජා බය එහෙම නැත්නම් හිරියොත්ප්ප කියන්නේ කුසල ධර්ම දෙකයි. ගුණ ධර්ම දෙකක්. ලෝකපාලක ධර්ම. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවන් දකින්නකන් සියලු ගුණ වැඩෙන්නට පදනම වෙන්නේ හිරියොත්ප්ප දෙක. මොනවද හිරි කියන්නේ මොකක්ද ඔත්ප්ප කියන්නේ? හිරි කියලා කියන්නේ පාප කර්මයට අසත් ධර්මයට තියෙන මැලි බව. එහෙම නැත්නම් අසත් ධර්මය, පාප ධර්මය ඉදිරියේදී හැකිලෙන ගතිය තමයි හිරි කියලා කියන්නේ. එතන ලැජ්ජාව කියලා. ඔත්තප්ප කියලා කියන්නේ අසත් ධර්මයේ, පාප ධර්මයේ පිළිබඳව හැකිලෙන, තැති ගන්න ගතිය. එයින් බැහැර වෙන ගතිය. ඒ පිළිබඳව හැකිලෙන ගතිය හිරි කියලා කියනවා. එයින් වහාම බැහැර වෙන්නට උත්සාහ කරන ගතිය ඔත්තප්ප කියලා. මොනවෙන්ද? අසත් ධර්ම වලින් පාප ධර්ම. දැන් අද සමාජයේ ලැජ්ජාව කියලා කියන්නේ මොකකටද? පව්කම් කරන්නට තියෙන හිරිකිත නෙමෙයි. කරපු පාපය හෙළි වෙනවට, Tamange වැරද්ද අනිත් අය දැනගන්නවට. එතකොට තමයි ලැජ්ජා හිතෙන්නේ. වැරද්ද කරන්න ලැජ්ජාවක් නැහැ. ඒක අනිත් අයට කියනකොට අනිත් අය දැනගන්නකොට මට හරියට ලැජ්ජා හිතුණා. එතන තියෙන්නේ ලැජ්ජාව නැමැති ගුණය නෙමෙයි තමන්ගේ දෝෂය අන් අය දැනගන්නවාට තියෙන අකමැත්ත ඒ එතන ඇති වෙන්නේ පටිඝ සම්පයුක්ත සිත. ද්වේෂමූලික සිත. ඒ නිසා තමයි අද බොහෝ දෙනා අපට පෙනෙන්නේ ලැජ්ජාව උපරිමයට ගියොත් කෝප වෙනවා. ඇයි ඒ කෝපේ හැම සියුම් ගතිය තමයි ලැජ්ජාව හැටියට මුලින් ඇති වෙන්නේ. අරමුණ ප්‍රතික්ෂේප කරන බව. එහෙම කරනවට මම කැමති නැහැ. එහෙම කරන්න එපා. මගේ අඩුපාඩු අනිත් අයත් එක්කලා කියන්න එපා. මගේ ගැන ওই විදිහට කතා කරන්න එපා. ඒකට මං කැමති නැහැ. එතකොට ඒ විදිහට ලැජ්ජාව හැටියට ඇති වෙන්නේ සූක්ෂම ද්වේෂය. ඒක කුසල් සිතක් නෙමෙයි. ඒක පව්කම් වලින් වළකින්නට හේතු වෙන්නේ පව්කම් හංගන්නට. විතරයි ඒක හේතු ඊළඟට සමහරලාට ලැජ්ජාව ඇති වෙනවා ಗುಣධම් වඩන්නට. දැන් සමහර කෙනෙක් පන්සල් යන්න ලැජ්ජයි, බණ අහන්න ලැජ්ජයි, සිල් ගන්න ලැජ්ජයි, සිල් රෙද්දක් පෙරව ගන්න ලැජ්ජයි. අනිත් අයගේ ಗುಣ අගය කරන්න ලැජ්ජයි. හොඳ වැඩ කරන්න තමයි ලැජ්ජා. එතන තියෙන්නේ මොකක්ද? අර තමන්ගේ මනසේ තියෙන හීනමානයත් එක්කලා සමාජ සම්මුතිත් එක්කලා එතනදී තමන්ගේ ප්‍රතිරූපයට හානි වෙයි. අනිත් අය තමන් දිහා බලන විදිහ හොඳ නැති වෙයි. වැරදි වැටහීමක් ඇති කරගනි. ඒ විදිහට කියලා අර ගුණයට යහපතට ඇකිලෙන ගතිය. ඒක හොඳ ධර්මයක් නෙමෙයි. ඒක ගුණ ධර්මයක් නෙමෙයි. එතන තියෙන්නේ සූක්ෂම ද්වේෂයයි. ඒ නිසා අද බොහෝ දෙනා තුළ ලැජ්ජාව හැටියට මතුවෙන්නේ සියුම් ද්වේෂය. ගුණධර්මයක් හැටියට කියන ලැජ්ජාව හිරි කියන වචනයෙන් පාලියේ හඳුන්වන්නේ ඒක නෙමෙයි පාපයට අසත් ධර්මයට අකුසලයට හැකිලෙන ගතිය අකුසලයේ ඉදිරියේ හැකිලෙනවා හිරිකිත කියලා කියන්නේ දැන් අපවිත්‍ර දේවල් පිළිකුල් දේවල් දකිනකොට ගත සිත දෙකම හකුලුවා ගන්න සිතත් හැකිලෙනවා ගතත් හැකිලෙනවා අන්න ඒ වගේ පාපය ඉදිරියේදී අකුසලයේ ඉදිරියේදී අසත් ධර්මයේ ඉදිරියේදී ගත හකුලවා ගන්නවටත් වඩා සිත හකුලවා ගන්නා ගතිය. ඒ කියන්නේ ඒක එහි යොදවන්නේ නැහැ. ඒකෙහි ස්පර්ශ කරන්නේ නැහැ. ඒ අකුසලෙහි පාප ධර්මයේ අසත් ධර්මෙහි ඇලෙන්න, ගැලෙන්න, ස්පර්ශ වෙන්න කැමති නැහැ. ඉක්මනින් සිත හකුලවා ගන්න. ඒ ගතිය තමයි එතන හිරි කියලා කියන්නේ. ඒක උසස් ගුණයක්. ඒ ගුණය නිසා තමයි අපි පාපයෙන් අසත් ධර්මයෙන් වළකින්නේ. අකුසලයෙන් වළකින්නේ. ලාට ඔත්තප්ප කියලා කියන්නේ තැති ගන්නවා බියපත් වෙනවා කියලා කිව්වහම අද බොහෝ දෙනා එයත් හඳුනාගන්නේ හැබැයි ඔත්තප්පේ නෙමෙයි පාප ධර්මයක් අසත් ධර්මයක් හැටියට. ඒ කියන්නේ සසරට බියපත් වෙනවා. සසරට බියපත් වෙනවා කියලා කියන්නේ බිය කියලා කියන්නේම පින්නතුනේ එක්තරා ද්වේෂ මූලික හැඟීමක්. අරමුණ ප්‍රතික්ෂේප කරන ගතිය තමයි බිය හැටියට මතුවෙන්නේ. සර්පෙක් අපේ ඇඟට වැටුනොත් අපි බය වෙනවා. බල්ලෙක් බුරාගෙන හපන්න આવොත් බය වෙනවා. හරකෙක් අනින්න આવොත් බය වෙනවා. ඒතර ඇයි අපේ ජීවිතේ විනාශ කියලා. ඒ කියන බය නෙමෙයි මෙතන කියන්නේ. සසරටත් බය වෙනවා. සසරට බය වෙලා හරියන්නේ සසර බිය දකින්නට ඕන නුවණින්. සම මෙතන ඔත්තප්පයයි කියලා කියන්නේ එහි තියෙන අනතුර දැක ගැනීම අනතුර නුවණින් දැකලා වහාම එතනින් නික්මෙන්නට මනස එයින් ඉවත් කරගන්නට සැනකින් ක්‍රියාත්මක වෙනෝ ඒක තමයි ඔත්තප්ප කියලා. ධෛර්යමත් වෙන්නේ ඒ පාපය කරන්න. ඒ අකුසල ඒ අපරාධය කරන්නට දිරිමත් වෙන්නේ නැහැ. වහාම එයින් මනස බැහැර කරගන්නටයි එතනත් තමයි යම් ඒක ගුණයක්. ඒක කුසලයක්. ඒ නිසා හිරියොත්ප්ප කියලා කියන්නේ අසත් ධර්මයට, පාප ධර්මයට, අකුසල ධර්මයට හැකිලෙන ගතිය සහ ඒන් වහා ඉවත් වෙන ගතිය. එතකොට අද සිංහලට ලැජ්ජා බය කියලා ඒ පරිවර්තනය කරනවා. පරිවර්තනයේ වැරද්දක් නෑ. නමුත් ලැජ්ජා බය කියලා අද වර්තමානයේ සමාජගත වෙලා තියෙන්නේ ඒ කියන උසස් ගුණය නෙමෙයි සියුම් ද්වේෂ මූලික හැඟීම. ඒ නිසා ලැජ්ජාව ඇති වෙච්ච තැනත්තත් අවසානයේ කෝපයෙන් නවතින්නේ. බිය ඇති වෙච්ච තැනත්තත් අවසානයේ කෝපයෙන් නවතින්නේ. එහෙම වෙන්නේ කොමක් නිසාද? අර සියුම් ද්වේෂය මතුවෙන නිසා. ඒ නිසා සැබෑ ලැජ්ජා බය එහෙම නැත්නම් සැබෑ හිරියොත්ප්ප දෙක අසත් ධර්මයෙන් පාප ධර්මයෙන් අපි මුදවන උසස් වූ ගුණාංග දෙක. ඒ ගුණාංග දෙකෙන් යමෙක් යුක්ත වෙනවද ඒ තනත්තා සත්පුරුෂයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා